ඒකෙම දෙවෙනි ප්‍රශ්නය ඔබ වහන්සේගේ දේශනාවේ ආකාරයට සමාධිමත් වූ අවස්ථාවක්සේ හැඟෙනවා. නමුත් සමාධිමත් වූ විට අවට ශබ්ද අරමුණු වෙනවාද? මෛත්‍රියෙන් පහදා දෙන මෙන් ඉල්ලමි. ත්වන් සරණයි. මේක සාමාන්‍ය ඕනම කෙනෙක් අහන ප්‍රශ්නයක්. ඒ සමාධි කියලා ඉන්න තියා සමාධිලා ඉන්න වෙලාවට ඇහෙනවද? එතකොට ඊට වැඩිය බරපතලට ඇහෙනවා. ධානය කියනකොට කොහොමඩක්වත් ඇහෙන්න බෑ. ඒක තමයි අපි දන්න සම්මුතිය. නමුත් මොග්ගලණ ස්වාමීන් වහන්සේ කියනවා මම චතුත්ථ ධානයේ ඉඳද්දි මට කිමිකාල නදියට නැග බැහැලා කුංචනාද කරන ඇත්තුන්ගේ සද්දය වුණා කියලා. ඉතින් සංඥා වන්තරට මේ වගේම පොතේ කුරාලා ඒ කාලෙත් ඉඳලා තියෙනවා. එන්න ප්‍රශ්නයක්. මොග්ගලණ ස්වාමීන් කියලා කියන්නේ ධාන වලට හිටපු ලොකුම ස්වාමීන් වහන්සේ. මම හතරවෙනි ධානයේ ඉඳද්දී මට කිමිකාල නදියට බැහැලා නාලා කුංචනාද කරන සත්තුන්ගේ සද්දය වුණයි කියලා. ඉතින් ගිහිල්ලා බුදුරජාණන්සේ චෝදනා කරනවා. ස්වාමීන් වහන්සේ කොහොමද ධ්‍යානක කියලා සද්ද ඇහෙන්නේ කියලා. ඉතින් ඒකේ අවසාන වෙලා තියෙන මේ ධ්‍යානෙ නැගිටලා සද්ද ඇහලා ආයේ ධ්‍යානෙට යන්න පුළුවන්. ඒ තරම් විකූර්ණයක් ඒ ස්වාමීන්සේකව තියෙනවා. මේ සද්ද යන වෙලාවේදී අපේ හීනෙ නැගිට සද්දයක් අහලා ඒ ගණන් ගන්න දෙයක් නැත්නම් ආයෙ නින්දට වැටෙනවා වගේ යන්න පුළුවන්. ඉතින් ඒ වගේ සමාධිය කියන්නේ ඊට වඩා අඩු තත්ත්වයක් ධ්‍යාන වට්ටමක් නෙවෙයි. සමාධියකදී මේ දේ විතරයි කියලා අනිත් දේ කපා හැරීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් අපි වැටුනොත් නැගිටින්න හැරමිටියක් වගේ අත්තලක් වගේ අපි අරමුණ තියාගන්න. නමුත් මේ පරිසර සාධක පරිසර දේව නතර වෙන එක නෙමෙයි තියෙන්නේ. අපේ අවධානය එක දෙයකට වර්ණාව ශෝෂණයකට යනවා. අතික හුරු වෙනකොට සමාධිය හුරු වෙනකොට අපි ගත්ත ආනාපාන ආනාපානට හුරු වෙනකොට සමාධිය හුරුට පේනවා ආනාපාන තින්නදී සමාධියක් තියෙද්දී සතියක් තියෙද්දී පරිසර ශබ්ද වෙනස් වෙලා නැහැ. හිතවිලි නොයනවා නෙවෙයි. කය වේදන නැතුව නෙවෙයි බැලුවොත් තියෙනවා. ඒක කිසිසේත් මේ සමාධියට සතියට බාධාවක් නැහැ බහුශෘතයට. අසුවිරු ඥාන නැති එකන මේක ප්‍රශ්නයක් කරගන්න. ඒක ඒ නිසා බහුශෘත ඥාන නැති එකනට ඒ කියන්නේ නියම ක්‍රමයට සුද්ධ කරගත්ත එකනට ඒක වාසියට හිතෙනවා. සුතමේ ඥානෙ තියෙනවා ඒ නිසා එයා කරදරයට ගන්නෑ. නමුත් සුතුමි ඥානෙ නැත්තම් ඒ සැක කරගන්න මේ සාකච්ඡාවේදී මේ කමඨාන් සුද්ධ කරනට අපි උත්සාහ කරන්නේ එහෙම සැක වාෂ්පීකරණය කරලා ඇරලා Taman ඉදිරියට යන්න Tamanට සතිය තියෙනවා නම් එහෙම නැත්නම් ගන්නවට පස්සේ සතිය හදාගන්න හැටි දන්නවනම් මේ සතිය එකම අරමුණකම විය යුතුත් නෑ බාහිරේ කෙලෙස් තිබුණට බාහිරේ ශබ්ද තිබුණට වේදනා තිබුණට හිතිවිලි තිබුණට සතිය කෙලෙසෙන්නේ නැහැ එහෙම අවශ්‍ය නැහැ සතිය ඊට උගෝ බලවත් හොඳ නම්බුකාට හොඳ කුලවන්ත පවුලකින් ආපු කෙනෙක්. අහල පහල ඕන තරම් කෙලස් තියෙන පුළුවන් සතියේ එහෙම කෙලසන්න බැරි එකක්. කෙලෙසුණයි කියලා හිතන්නේ දන්නේ නැතිකමට. කෙලෙසුණයි කියලා හිතන්නේ භාවනා පුරුදු නැතිකමට. ඒ සතිය එහෙම කෙලසන්න පුළුවන් එකක් නේ. උපමාවට කියනවා නම් ඔළුවේ මතුවෙන දිබුබුලක් වෙන මේ උඩට එන දියුබුලට කොච්චර පිදුරු දැම්මත් කොච්චර දොවිලි දැම්මත් කොච්චර ජරාව දැම්මත් ඒක ඔක්කොම තල්ලු කරලා දියුබුල පිරිසිදුවට එනවා ඕන තරම් දොවිලි දාන්න උඩට මත වෙන දියුබුලක් කෙලසන්න බෑ එයා ඔක්කොම තල්ලු කරන අයින් කරන බුබුල උඩට දානවා ඒ වගේ තමයි මේ සත්‍ය සමාධිය හදාගත්තට පස්සේ අපි හිතුවට කෙලසුණයි කියලා එනේන චිත්තක්ෂණේ අලුත් වතුරේන ජීබුබුලක් වගේ තමයි මේක පේන්නේ එතකොට පේනවා කෙලස් කොච්චර දුර්වලද කෙලස් කොච්චර පහ වෙනසලු පන්රල් වගේ දෙයක්ද උඩට එන දීබුබුලක් වගේ තමයි හදා වඩා ගන්නලද සතිය සමාධිය. ඉතින් ඒක ලෙඩ වෙන්න ඉස්සලා වයසට යන්න ඉස්සලා මැරෙන්න ඉස්සලා හදලා තියාගන්න. තක්කු මුක්කේ ඒක හදන්න බෑ. එතකොට පන්රල වුණත් ලොකු බරක් වෙනවා. දීවුල හදලා තිබ්බන ෆුහ් කාලා පිපලා ඉන්න පුළුවන් පන්රල. ඒක නිසා සත්‍ය විශ්වාස කරන්න කවුරු පිළිගත්තත් නැතත් සරුවචනසගේ චිර ප්‍රකාශය තමයි කුසලයේ බලවත් අකුසලයේ දුර්වලයි. ඒ නිසා ඒ දුර්වල අකුසල සමාදන් වෙන්න එපා. කුසලයේ සමාදන් වෙන්න. එතකොට අකුසල් නිකම්ම පිඹලනතයි. නමුත් එච්චර බලවත් කුසලයේ පැත්තක තියදී අයියෝ මට අරක වුණා අයියෝ මට මේක වුණා කියලා පශ්චාත්තාපේ හිත ආවොත් නම්බුකාර කුසලයේ පවා හිතා ගන්නවා. නීනද කිම්මේ කිදෙට්ට ආවට මේ මිනිහා දොර අරින්නේ නැහැ. පිළිගන්න කැමති නැහැ. ඒක තමයි පවට පින දෙන්න බෑ කියලා කියන්නේ. ඒ නිසා ත්‍රිවිලට ගහලා තියෙන ජීවිතේ මල් විහිම්පල්. ජීවිතේ මල් ඒක නේ අපිට තියෙන අපේ කුසල් සෑයන සම්භාරයක් ඇතුළේ අපි ඉපදෙලා තියෙන. නැත්නම් මනුස්සකමක් හම්බෙන්නේ නැහැ. නැත්නම් මේ විදිහට අංගපසංග එකට පිට මනුස්සකමක් කියෙන් කීදෙනාට තියෙන්නේ. එහෙම තියෙන කෙනෙක් භාවනාවට පෙළඹෙන්නේ කියෙන් කියන ඔක්කොම පෙන්කෙලින්ද යන්නේ මේ අංගපතංග හම්බෙච්ච මිනිහා. පොඩි පිනක් නෙමෙයිනේ. ඒ නිසා මේක පොඩි පිනක විපාකවරයක් වෙනකොට අපි නිතරම අගය කරන්නේ ආඩම්බර වෙන්නේ කතා කරන්නේ අකුසල් ගැන විතරනේ. ඕනකම ආරු වෙච්ච දවසට යෝගාවචරය කියතයි. උපත්ති කුසලෙම අපේ දිනේ භව සම්පත්තියක් අපිට හම් වෙලා තියෙනවා. manussත් භව ප්‍රතිලාභය. ඒක මතක තියාගන්න ඉස්සරහට යන්න මේ භාවනාවෙන් කරන්නේ තව තවත් ඒ හොඳ පැත්ත ඉස්මතු කරලා කෙලෙස් වල තියෙන බිම හරින්න පුළුවන් ගතිය පෙන්නලා ධූමණය කරලා හදනවා. දුම් ගහලා එලවන්නේ ඒක. ඒ තරම් දූවිලක් එතන තියෙන්නේ. බිමල ගියාම සතිය රැස්සී දෙන්න පටන් ගන්නවා. එනිසා ඒ වෙලාවට සද්ද වුණයි කියලා උණයි කියලා සැක කෙරුවොත් කෙලෙසයක් වෙනවා සැක නොකර ගියොත් හිත තෙදවත් වෙනවා